දෙනාටම පෙරවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි සිරිත් පරිදි අදත් අපි ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව තුළින් මෙලෙසින් ඔබ මුණ ගැහෙන්නේ අපේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව සමගින් දිගින් දිගටම සම්බන්ධ වෙ සිටින සදහැවත් පින්වත් ඔබ හැමෝම දන්නවා මේ වෙනකොට අපි බෞද්ධයෙකුගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කළ යුතු බෞද්ධයෙකු විසින් දැනගත යුතු වටිනා ධර්මකාරණා සමූහයක් සාකච්ඡා කරලා තිබෙනවා. කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ අපේ අතිපූජනීය කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ මේ වෙලාවේදී බොහෝම ගෞරවයෙන් සිහිපත් කරනවා. අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක අදත් අපේ වැඩසටහන සඳහා පිළිගන්නවා අපේ හඳුරන්නේ. අපේ හඳුරන්නේ අපේ පහුගිය කාල වකවානුවේදී කෙලෙස් දුතාංගයන් පිළිබඳව සාකච්ඡාවට ලක් කළා. අද අපි බලාපොරොත්තු වෙනෝ පංච නීවරණ ධර්ම පිළිබඳව සාකච්ඡා කරන්න. අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු අපි හඳුරන්නේ නීවරණ කියන වචනේ තේරුම මොකද්ද? පංච නීවරණ ධර්ම වල ස්වභාවය අපි දල වශයෙන් හඳුන්වා දෙන්නේ කොහොමද? තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ පංච නිවරණ. ඉතින් ස්වාමීන් වහන්සේ මතක් කළා මේ නිවරණ කියන එක අපි මුලින්ම තේරුම් ගමු කියලා. ඉතින් නිවරණ කියන එක පෙළේ සඳහන් වන්නේ අටුවාවේ ඥානාදී වශයෙන් උපජ්ජනක කුසල චිත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තථා තස්ස උප්පද්දිතුන්න දෙන්තිති නිවරණාන් කියලා. කියන්නේ නිවරණ කියලා කියන්නේ ඇත්තටම වළක්වනවා කියන එක. එහෙනම් මොනවද වළක්වන්නේ? කුසල් සිත් ඇතිවෙන්න ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම. විශේෂයෙන්ම ධාන සිත් ඇතිවෙන්න ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම වලට තමයි ස්වාමීන් වහන්සේ නිවරණ කියලා කියන්නේ. එතකොට මේ නීවරණ වල ස්වභාවය සූත්‍ර පිටකේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. සංයුත්ත නිකායේ අර මහා රුක්ක කියන සූත්‍රයේ නීවරණ කියන එක විස්තර කරලා තියෙනවා. මහා ගසක්. ඉතින් අපි සමහර ගස් වර්ග තියෙනවා. ඒ ගස් වර්ග දැන් බීජයක් ගත්තාම ඒ බීජේ ඉඳලා කැළවෙනකොට විශාල වශයෙන් මේ ගහ වැඩෙනවා. දෙහිම ගස් තියෙනවනේ දැන් සමහර ගස් නුග ගහක් වගේ ගහ නුග ගහක් වගේ ඇත්තටම ලහතු වර්ග ගස්. ඇසතු ගසුත් එහෙමයි. එහෙමයි. ඒ වගේ ගස් ස්වාමීන් වහන්සේ මේ යම් කිසි ගහක වෙනේ කාර්යය කොතන හරි ඇටයක් වැටුනොත් අර මුලින් තිබිච්ච ගහ විනාශ කරගෙන අර අර ගහ සකස් වෙනවා. අර පිළිල වගේ. පිළිල වගේ. එතකොට සාමනාග දැන් ඇත්තටම දැන් එහෙම ගස් මහා වනාන්තරවල තියෙන මහා සද්දන්ත ගස් තවා පතිත වෙනවා නැත්තම් දිරලා විනාශ වෙනවා අර වගේ පිළිලයක් ඒ වගේ ගහක් ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්න ඒ වගේ තමයි මේ පංච නීවරණ කියන දේවල් නීවරණ කියලා කියන මේ ධර්ම ඕනම ප්‍රබල චරිතයක් මොනතරම් සක්සිතියට හිටියත් මහා බුද්ධිමත් මහා දැනුගත් සම්මැතිව මොන විදිහට හිටියත් අර නිවරණ කියන පිළිලේ ආවට පස්සේ අර ගහ විනාශ වෙනවා වගේ අර පුද්ගලයා මානසිකව වටලා දාන්න පුළුවන්. මානසිකව වටලා දාන්න පුළුවන්. තවත් ඇත්තට මේ වගේම සූත්‍ර දේශනාවක තියෙනවා මේ දැන් රත්තරන් කියලා කියන සම්මත ලෝහ වලින් බොහොම පිරිසිදුම පවිත්‍රම දේ තමයි රත්තරන් කියලා කියන්නේ. රත්තරන් අපවිත්‍ර කරන ලෝහ වර්ග පහක් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ යකඩ, ඒ වගේම ඒ වගේම ලෝහ ඊළඟට පිත්තල පිත්තල නේ සඳහන් වන්නේ රිදී ආදී කොහොමද පස් වර්ගයක් තියෙනවා. එතකොට සාමනාත දැන් මේ වාගෙන් මේ රත්තරනේ තියෙන ආලෝකය නැති කරනවා ඒ වගේම තියෙන වටිනාකම නැති කරනවා ඒ වගේම අර තියෙන ආභරණ සකස් කරන්න පුළුවන් හැකියාව නවත්වන මොකද ඒකෙන් ඒවා කවලම් වුණාම මේ රත්තරන් කැඩෙනවා. එහෙම ඒක නිකන් රත්තරන් වල ශක්තිය නැති කරලා දානවා. පස්ලෝ කියන ඒවද අපි හඳුනන්නේ? ඒ වගේ එහෙම ලෝහ වර්ග තමයි. එහෙම සාමාන්‍යයෙන් කොහොම හරි මේ කියන જાති එකතු වුණාම රත්තරනේ තියෙන බෙබලීම රත්තරන් කියන්නේ පිරිසිදුම දෙයක්. නමුත් ඒ පිරිසිදු භාවය නැති කරලා දානවා. හැබැයි මම අහලා තියෙන සමහර වෙලාවට අපේ හැඳුනට ඒ රත්තරන් වලින් ඔය ලස්සන ලස්සන නිර්මාණ කරන්නත් අර කියන ලෝහ යම් මට්ටමකට අවශ්‍යයි කියන. නෑ ඒක ඇත්ත සාමනත් හැම දෙයකම මේක උදාහරණයක් විතරයි. උදාහරණයක් ඇත්තම ධර්මයේ සඳහන් වන දැන් ඇත්තම නියම අන්තර දැන් අපි එකේ යම් කිසි ප්‍රමාණයක් දැන් ආහාර හදනකොටත් දැන් අකුරු හදනකොටත් සාමාන්‍යයෙන් පිටිඩිංගක් දානවා කියනවනේ මොකද ඒක පදම ගන්න පදම ගන්න එහෙමයි ඔව් එතකොට දැන් ඇත්තම නමුත් ඒක වැඩි වුණොත් එහෙනම් පිටිරහා තනිකර වෙනවා. වෙනවා. ඒක ඒ වගේ ඉතින් ඇති. එතකොට කොහොම හරි සාමනහක මෙන්න මේ මේ බැබලීම නවත්තනවා අර ලෝහ වර්ග පහෙන් අන්න ඒ වගේ තමයි මේ පංච නිවර්ණ යම් කෙනෙකුගේ හිතට හිතකට ඇති වුණොත් නැත්තම් මේ කෙලස් කොහොමද තියෙනවා නමුත් මේවා ක්‍රියාත්මක වුණොත් අර බැබලීම ඒකාන්තයෙන්ම නැතිලා යනවා එහෙම අපි හඳුරු බොහොම පැහැදිලිවම උදාහරණ දෙකක් සඳහන් කළා. පංච නීවරණයන්ගේ බලපෑම කොහොමද කියන එක. පළවෙනි එක තමයි මහා වෘක්ෂ තියෙනවා, මහා ගස්. එතකොට ඒ මහා ගස් වලට ඒ පිළිල වල ඇටයක් පිළිල රැඳුනහම ඒ එතනින් හටගන්න ඒ පිළිල තලය ටිකෙන් ටික අනුක්‍රමයෙන් විශාලත්වයටපත් වෙලා මහා ගහ ආක්‍රමණය කරන මහා ගහේ සාරය උරාගෙන බීලා ඒ ගහ දුර්වල කරලා අඩපණ කරලා විනාශ කරලා වට්ටල දානවා වගේ. මේ කියන නීවරණ ධර්ම හේවත් මේ සිතුවිලි කුසල සිත මැඩපවත්වාගෙන යටපත් කරගෙන සිත විනාශ කරලා දාන්න හේතු වෙනවා කියන කාරණය. ඊළඟ කාරණාව තමයි රත්රන් වල දීප්තිය කියන නුමුසු රත්රන්. ඒ වෙනත් වෙනත් ලෝහ ද්‍රව්‍ය මිශ්‍ර නොවුන රත්රන් වලට දීප්තිය වටිනාකම නැති වෙලා යන්නේ වෙනත් වෙනත් ලෝහ ධර්ම ලෝහ ද්‍රව්‍ය මිශ්‍ර වුණාම අනේ ලෝහ ද්‍රව්‍යයන් තමයි මේ පංච නීවරණ උපමා කරන්නේ. එතකොට පංච නීවරණ ධර්ම හා මුසු වුණ සිතෙහි දීප්තිමත්කම ප්‍රභාෂවර ගතිය ලක්ෂණ පැහැපත්කම නැති වෙනවා කියන එක තමයි උන්වහන්සේ අදහස් කරේ ධර්මයෙන් පැහැදිලි කරන විදිහට අපි හඳුරන්නේ චූටි පොඩි අවස්ථාවක් දෙන්න දැන් අතම දැන් මේ නිවරණ කියන දේවල් අතුව දැන් අපි දැන් මෙහෙම කියනකොට කෙනෙක් හිතේ ගන්න පුළුවන් මේ පුතඥන කෙනෙකුට මේ නිවරණ කියන එක ඇත්තටම පවතින දෙයක්. එහෙමයි. ඒ නැඩපවත්වා ගන්න ඉතින් අපි මේ ධර්ම උපකාර කර ගන්න ඕනේ. එහෙමයි. හැබැයි ඉතින් අර මේ මේ මේක අපට මේ මහා බලගත් දෙයක් කියන එක මුලින්ම තේරුම් ගන්න ඕනේ අර පැරණි කවියක් තියෙන අර වනේ ගිජදාය සමත අහලා ඇති නේද? එහෙම අහන්නේ. වනේ ගිජදාය හිටියොත් වනසාය ලින්දේ පණිදාය වැටුණොත් ඌ කාය අතකින් කරවැල කී අතකින් දඬු බෑය මරණ තුනක් මැද මිනිසෙක් ඔව් මරණ තුනක් මැද මිනිසෙක් පැණිකෑය එහෙමයි ඉතින් ඇත්තටම සම මේකෙන් අපි ඒක මම විශේෂයෙන් මතක් කරේ නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් මේ නිවරණ කියනවා මේ ඇත්තටම පොදු දෙයක් දැන් මෙතනදී කියන්නේ එක මිනිසෙක් වනයේට ගිහිල්ලා තියෙනවා ඉතින් වනයේට යනකොට මහා ඇතෙක් ඇවිල්ලා මේ පන්නගෙන එනකොට මේ මිනිසයා ගහකට නැගලා තියෙනවා ගහකට නැග ගහම ඒ මිනිස්යා තින් අත්තක් අල්ලගත්තා ඊළඟට ඒ අත්ත අල්ලගෙන අත්ත පහත් වෙලා තියෙනවා. අත්ත පහත් වෙනකොට යට ලොකු ලිඳක් තිබිලා තියෙනවා. ඒ ලිඳේ නාගයෙක් ඉන්නවා. ඒ මනුස්සයා එක අතකින් අල්ලලා තියෙන අර මේ අත්තත් එක්ක කරවලයක් කියන සර්පයෙක්ගේ ඔළුව. ඉතින් එතකොට දැන් අනතුරු තුනක් තියෙනවා එතන. ඊළඟට අනෙත් අත වැඩිලා තියෙන එතන තියෙන මේ දඬුවල් මේ වඩේකට. ඉතින් මදේ අර අතේ ගෑවිලා අර පැණි ටික මිනිස්යාගේ අතේ දිගේ බේරෙනවා. ඉතින් ඒ අපේ මිනිස්යා <laughs> පැණි කාලා තියෙනවා. අහන්න. එතකොට දැන් බලන්න සංසි ඒ වගේ මහා පුදුම අනතුරක් තියෙන මෙතන. නමුත් ඒ දේ මේ පුතඥයාගේ ස්වභාවයේ ওই මොන අනතුර තිබුණත් ඒ පංචකාමයේ තමයි ඇදිලා යන්නේ. එහෙම. ඒතර දැන් මෙතන උපමාව අපි සංසන්දනය කළොත් වනය කියලා කියන්නේ මේ සසර කතර. එතකොට මේ ඒකේ වාසය කරන පුජ්‍යලයා තමයි මේ මිනිස්යා. මනුස්සය හැටියට තියෙන්නේ. ඊළඟට අර ඇතා හැටියට මරණය. ඉතින් මරණය කොයි වෙලෙත් දුහ බඳිනවනේ. එහෙම. ඊළඟට අර ලිඳේ ඉන්න නාගයා හැටියට ව්‍යාධිය සහ මේ අර කරවලවා හැටියට මොකද අත පොඩ්ඩක් හරි මිස්සුනත් උන් දහත කරනවා. එහෙම. ඒ දරාව. ඉතින් මේ වගේ මහා අනතුරක් තිබිද්දි අර ස්වල්ප වේලාවක ලැබෙන මේ අර මේ පැණි බින්දුවක් කනවා. එහෙම. ඒතර ඒ වගේ තමයි අතර මේ මොනතරම් පීඩාවටපත් උනත් මොනතරම් ජරා ව්‍යාධි මරණ ඒ ජීනිවලට ලක් වුණත් ඒ ව්‍යාධියන්ට ලක් වුණත් පංචකාමය ඊට වඩා බලවත් කියන එක මේ නීවරණ ඊට වඩා බලවත් කියන එක අපි මුලින්ම තේරුම් ගන්න ඕන. එහෙම තමයි. අර ලෝවැඩ සංග්‍රහවිත් සඳහන් වෙන අපහන්නේ ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුව දිය කෙලියේ කියලා. ඒ වගේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් දැඩි ලෙසින් නොදැනෙන තාක් පුහුදුන් සත්වයා తాවකාලික සුවේ ඇලිලා ගැලී වාසය කරනවා. අපේ යන්නේ මේ පංච නීවරණ විග්‍රහ කරන තැනකදී මම දුටුවා සටහන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන පංචමේ භික්කවේ ආවරණ නීවරණ චේතසෝ අජ්ජෝරුහා පඤ්ඤාය දුබ්බලීකරණා කියලා වචන. එතන දැන් ආවරණ නීවරණ කියන එක අපි පැහැදිලි ආවරණය කරනවා මග වලක්වාලනවා නිවන වලක්වාලනවා ඒ වගේම අපේ හාමුදුරුවෝ මතක් කළා මේ ධ්‍යාන උපදවා ගන්න තියෙන ශක්තිය නැති කළා දානවා කියලා. අපි හන්නේ නීවරණ වලින් නැති කරන්නේ ධ්‍යාන බලය විතරද මගඵල අවබෝධ කර මාර්ගඵල සිත් බාධා කරන්නේ නැද්ද? මොකද දැන් චේතසෝ අජ්ජෝරුහ පඤ්ඤාය දුබ්බලීකරණා කියන වචනතර අර චේතසෝ අජ්ජෝරුහ කියලා කියන්නේ මේ කුසල සිතෙහි නැගී ඒක යටපත් කරනවා කියන එක ප්‍රඥාව දුර්වල කරනවා කියන එක. එතකොට අපි හන්නේ එකකින් අදහස් කරන්න පුළුවන් නේද අපිට මේ මාර්ගඵල සිත් පවා මේ නීවරණ ධර්ම වලින් වැළකෙනවා කියන එක. ඇත්තටම සංඥාස ඒක අනිවාර්යයි. මොකද කුසල් සිතේ ඉඳලා තමයි මාර්ගඵල වලට යන මේ මාවත සකස් වෙන්නේ. එහෙමයි. ඒතර කුසල් සිත මුලින්ම විනාශ කරනවා කියන්නේ ඊළඟට මේ නීවරණ යම් කිසි මට්ටමකට යටපත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නේ ධ්‍යාන කියන්නේ. ධ්‍යාන කියන්නේ ඒ ධ්‍යානත් දැන් වනසලා දානවා කියලා කියන්නේ මාර්ගඵල ගැන ඉතින් කතා කරන්නම දෙයක් නෑ. මාර්ගඵල වලට යන්නම බෑ. එතකොට දැන් ඇත්තටම දැන් සෝතාපන්න විච්ච අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ පවා මේ සෝතාපන්න වෙලායේදී මේ තීන විද නිවනට යට වුණානේ. එහෙම. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේගේ අනුශාසනා ලැබුණා. ඒතකොට මේ එකෙන්ම තේරුම් ගන්න පුළුවන් සෝතාපන්න මාර්ගඵල ලැබලා ඊළඟට ඉදිරියේදී මේ ශාසනයේ පුදුම ප්‍රාතිහාරයක් පාණ්ඩ ඉන්න මහ ප්‍රබලම ස්වාමීන් වහන්සේ නමක් පවා මේ නීවරණ වලට අහුණා නම් අපි වගේ අනිත් අය ගැන කවර කතාවද? දැන් දැන් ඉතින්දි මට අහන්න ප්‍රශ්නයක් හිතුණා. දැන් අපි හඳුරු මතක් කළා සෝවන් ඵලයටපත් වූ උත්තමයන් පවා මේ නීවරණ ධර්ම වලට හසු වෙනවා හසු වෙන්න ඉඩ තියෙනවා කියන එක. අපි දන්නවා සෝවන් වෙච්ච කෙනෙක් තුල උනත් කාමරාග පටිඝ තියෙනවා. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාදේ තියෙනවා. ඒ වගේ මුගලන් මහරහතන් වහන්සේ තීන මිද්දේට අසු වුණා කියලා පැහැදිලි කළා. උද්දච්ච කුක්කුච්ච තේනෝ තියෙන පුළුවන්. විචිකිච්ඡාව සෝවන් වෙච්ච කෙනෙකුට කොහොමද බලපාන්නේ? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ විචිකිච්ඡාව, මේ විචිකිච්ඡා කියන නිවරණය තමයි සෝතාපන්න කෙනෙකුට නැති වෙන්නේ. එහෙමයි. දැන් මොකද බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඇති වෙනවා. ඊළඟට මේ පුබ්බන්ත, පුබ්බා අපරන්ත, පුබ්බා අපරන්ත, පටිසම්පන්න කියන මේ බුද්ධ ආදී අටතන පිළිබඳව කිසිම සැකයක් නැහැ. සෝතාපන්න වෙච්ච කෙනාට. අපි නීවරණ ගත්තාම ස්වාමීන් වහන්සේ දැන් ඔය පංච නීවරණ වලින් සෝතාපන්න වෙනකොට විචිකිච්ඡා නීවරණ නැති වෙනවා. සකදාගාම වෙනකොට අර කාමරාග පටිවිදික තියෙනවා නමුත් ඒක තුනී වෙන තුනී වෙනවා. එතකොට සම්බන්ධ අනාගාම වෙනකොට තමයි කාමරාග පටික කියන්නේ කාමච්ඡන්දය ව්‍යාපාදයක් සමුලින්ම නැති වෙනවා අනාගාම වෙනකොට. හැබැයි රහත් වෙනකොට තමයි උද්දච්චය කියන නිවරණය. එහෙම උද්දච්චයෙන් උද්දම් භාගයේ සංයෝජනවල තියෙනවා නිසා එහෙමයි. එතකොට මේ උද්දච්චය කියන සංයෝජනේ නැති වෙන්නේ රහත් භාවයට පත් වෙනවා. පත් වෙනකොට. එහෙමයි අපහන්. එතකොට අරහත් ඵලයට පත්වීම යනු එක්තරා විදිහකින් ගත්තොත් පංච නීවරණ ධර්ම සහ මුලින්ම නැතිවීම කියන එකත් ඒ තුල අපිට අතුල් කරගන්න පුළුවන් අදහස් කරගන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍ය මට්ටමින් සරල මට්ටමින් ගත්තොත් පංච නීවරණ ධර්ම යටපත් කරනවා කියලා කියන්නේ එක්තරා විදිහකින් සමාධිය උපදවා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක්. අපි හන්නේ කොහොමද පංච නීවරණ ධර්ම යටපත් කිරීම තුළ සමාධිය වැඩෙන්නේ කියන කාරණාව අපි කොහොමද විග්‍රහ කරගන්නේ? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි පළවෙනි නිවරණය ගත්තොත් කාමච්ඡන්දය කාමච්ඡන්දේ ධානාංගයක් හැටියට යටපත් කරන්නේ ඒකාග්‍රතාවයෙන්. එහෙම. ඒ කියන්නේ හිතේ තියෙන තැම්පත් ස්වභාවයෙන්. එහෙම. ඒක මේ හැබැයි කාමච්ඡන්දයට ප්‍රතිවිරුද්ධ දේ තමයි අසුබය. එහෙමයගත සතිය. නමුත් මේ ධානාංග හැටියට මෙතන තියෙන්නේ ඇත්තටම ඒකාග්‍රතාවයෙන් තමයි කාමච්ඡන්දේ යටපත් කරන්න. අපහන ඉස්සෙල්ලා අපි ධානාංග ටිකක් නම් කරගෙන හිටියොත් ප්‍රේක්ෂකයාට පහසුයි අවබෝධ. ධානාංග හැටියට සාන්ත විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ඒකාග්‍රතාව ධානය. ඊළඟට විචාර පිරිසුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධානය, පිරිසුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය, උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය. ඒකට අපිට මේ නිවර්ණ කතා කරලා අවසානයේදී සාන්තහත කියන්න පුළුවන් මේ අපි දැන් නිවර්ණ කතා කරලා නැති නිසා කෙලෙස් පහළ වෙන විදිය කියනට වඩා එහෙම අපි මේ නිවර්ණ ටික සාකච්ඡා කරලා අන්තිමට අතරදී අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. අපි හන්නේ එතකොට මේ ධානාංග දියුණු කළ යුතුයමද නීවරණ ධර්ම යටපත් කිරීම සඳහා පැහැදිලිවම සම්හස නීවරණ යටපත් කරන්ද ධානාංග ඇති කර ගන්න ඕන සහ මුලින් හැබැයි ධ්‍යාන උපදවන්නත් ප්‍රාථමික වශයෙන් මේ විකාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ නීවරණ යටපත් වෙන්නත් ඕන. එහෙනම් මොකද දැන් මේ නීවරණ තනිකර නීවර වලින් ඉන්න කෙනෙකුට එකපාරම දැන් අපි හිතමු කාම විතරක හිත හිතා ව්‍යාපාද විතරක හිත හිතා විහිංසා විතරක හිත හිතා එකපාරම වාඩි වෙච්ච ගමන් කෙනෙකුට සමාධියක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒකට ප්‍රාථමිකයි කරන්නේ ධර්මයේ මුල ඉඳලම ඉතින් යන්න ඕන. සීලයක පිළිපිටලා ඒ සද්ධර්මය හොඳට අහලා යම්කිසි සංවරයක් කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන එකපාරම දරස් කාලා භාවනාසනයකට වාඩි වුණයි කියලා කවදාවත් මේ ධානයකට යන්න බෑ. ඒ නිසා ඒකට යන්න ඕන පූර්වක්‍ෘතියක් තියෙනවා. ඒ පූර්වක්‍ෘතියේ ඒ ක්‍රමානුකූලව ගියහම සාමනාත ඇත්තටම තදංග වශයෙන් කියන්නේ ටිකක් කාලයකට අපිට කුසල ධර්මයක් හරියට කරනකොට උනත් මේ නීවරණ ඒ මොහොතට දැන් අපි මල්වත්තියක් පූජා කරනවා කියලා. ඒ මල්වත්තිය පූජා කරන වෙලාවේ තමන්ගේ හිතේ හොඳට සෝමනස්සේ තියෙනවා නම් කර්මයේ කර්මඵලයේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නම් ඊළඟට ඒක බොහොම කැමැත්තෙන් මේ පූජා කරනවා නම් ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ පවතින හිත හරියටම පිළිසුදුව තිබුණොත් අභිධර්ම අට කතාවේ සඳහන් වෙන රහතන් වහන්සේට පවතින්නේ ඒ හිතක තමයි. තමයි. ඒ ඒ මොහොත. ඒ අනුව සම්බන්ධ කුසල ධර්මයක් කරනකොට තදංග වශයෙන් මේ නිවර්ණයටපත් වෙනවා. ඒකයි අර බුදුරජාණන් වහන්සේ ඔය ආමිස වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් කුසල ධර්ම අනුදැන වදාලේ තථාගතයන් වහන්සේ දන්නා ඒකක් මේ සත්‍යයට මහා පිළිතක්. මොකද මේ මොහොතකට හරිය. දැන් අපි හොඳට මහා චේති රුවන්වැලිසෑයට ගිහිල්ලා වන්දනා කරනකොට ස්වාමීනාත් මේ මොහොත අපේ හිත නිකම් පුදුම විදිහට ප්‍රභාස්වරයි. මේ මොහොතේ අපේ සිත්වල නීවරණ නැහැ. ඉතින් ඒ වන්දනා මම දැන් සමහර කෙනෙක් ඔය ආමිෂේ වන්දනා කිරීමෙන් ඇති වැඩක් නැහැ. ඒ වගේ දේවල් කතා කරනවා. නමුත් තථාගතයන් වහන්සේ මහා අනුකම්පාවෙන් මේ සියල්ලම සරුවත් ප්‍රඥාණයෙන් දැකලා තමයි මේ විදිහට ආමිෂ වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් මේ කුසල ධර්ම අපිට අනුදැන වදාලේ. අපි හඳ දැන් මම මෙහෙම අහුවොත් කොහොමද ඒකට දෙන්න පුළුවන් උත්තර දැන් ඔය පසු අපේ අඳුරු විස්තරකට පසුවීමත් එක්ක. ධානාංග පුරුදු කිරීම නිසා පංච නීවරණ ධර්ම යටපත් වෙනවද? පංච නීවරණ ධර්ම යටපත් කිරීම තුළින් ධානාංග වැඩෙනවද? සංසය දෙකම සිද්ධ වෙනවා. එහෙමයි. දැන් ඇත්තටම ධර්මයේ සඳහන් වන්නේ නම් ඉතින් අතර පංච නීවරණ යටපත් කිරීම තුළින් තමයි අපේ ධානාංග වැඩෙන්නේ. වැඩෙන්නේ. එහෙම. ධානාංග තුළින් ඒ පැත්තෙන් බැලුවොත් පංච නීවරණ යටපත් වෙනවා. එහෙම. මෙහෙම කිව්වොත් අපි හන්නේ පංච නීවරණ යටපත් කිරීම තුළින් ධානාංග වැඩෙනවා. ධානාංග වැඩිම තුළින් පංච නීවරණ ධර්මවල තියෙන ඝනත්වය තුනී කරන ඒ කියන්නේ තදංග වික්ඛමන සමුච්ඡේද ආදී සමහර සාමනසාන්තක ප්‍රකාශය මොකද ඒ ඒ ධානාංග තුලින් ඉතින් අතරම ධානයක් උපදවගත්තා කියන්නේ සාමනස දැන් ඔය අබුද්ධෝත්පාද කාලේ වුණත් මේ කාලයකට තියෙන කාමරාගේ හටගන්නේ නැහැ කාලයකට ව්‍යාපාදේ හටගන්නේ නැහැ මොකද මේ ධානයේ අර තියෙන අර ඝනත්වය අර ගුරුසු ස්වභාවයේ අර ධානාංග තුලින් යට කරලා තියෙන්නේ යට කරලා තියෙන්නේ එහෙමයි එතකොට අපේ හාමුදුරනේ දැන් කවුරු හරි කෙනෙකුට පංච නීවරණ යටපත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් නෙමේ නිවන් මාගේ ගමන් කිරීම සඳහා. එතකොට ධ්‍යාන උපදවා ගැනීම එක්තරා විදිහක අවශ්‍ය වෙනවා. අපි හන්නේ දැන් අපි අහලා තියෙනවා සමහර රහතන් වහන්සේලා සිටිනවා මේ සමත පූර්වංගම විපස්සනා යාන්තිය තවත් අය මේ ශුෂ්ක විදර්ශකය කියලා. එතකොට ඒ සුෂ්ඨ විදර්ශකයොත් අපි හඳුනන්නේ ධානාංග උපදවාගෙන ඊට පස්සේ ඒ සමාපatti පැත්තට යනවද එහෙම නැත්නම් කෙලිම විපස්සනාව දියුණු කරලා මාර්ගඵල ලබා ගන්නවා. ඒතකොට ධාන කියන එක අත්‍යවශ්‍යද අපි හඳුනන්නේ මේ මේ විපස්සනා නුවණ ඇති කරගන්න. සම්මත දැන් අපි සූත්‍ර දේශනාත් එක්ක බැලුවොත් ඒක හොඳ වැදගත් ප්‍රශ්නයක්. සූත්‍ර දේශනා සාකච්ඡා දැන් බලන්න දැන් සූත්‍ර දේශනාවල අපි ගොඩාක් සූත්‍ර කියවුවා ධානාංග වලට ගිහිල්ලා තමයි මාර්ගඵල ලබන්නේ. එහෙම. මොකද මේ සිහියත් එක්ක ඉතින් ඇත්තටම ඒක බොහොම පහසුයි. අනිත් එක මේ පුතත්ජන මනස එකපාරම බොහොම හොඳ ලොකු පිටක් තියෙනුනේ ඊළඟට සසර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තිලක්ෂණ හොඳට පුරුදු කරලා තියෙන කෙනෙකුට එකපාරම අනිත්‍ය දුක්ඛ අනාත්ම පංච උපාදානස්කන්ධය දකින්න පුළුවන්. හැබැයි දැන් භාවනා කර්මස්ථානාචාරින් වහන්සේලා දැන් අපි ගත්තොත් දැන් බටහිර රටවල් වල අපි බ්‍රහ්මවංශ සම්මහන්සලා වගේ ගත්තොත් උන්වහන්සේලා කෙලින්ම ධ්‍යාන තමයි ඉස්සලා එහෙම යෝගාවචරයාව මෙහෙවන්නේ. ධ්‍යාන වලටම තමයි වැඩි නඹරුවක් ඇති කරන්නේ. නඹරුවක් ඇති කරන්නේ. මොකද ඒ සැපයක් කියන්නේ සාන්දෘෂ්ටික සැපයක් නැතුව කෙනෙක් ඒ ධර්මයට අවතීර්ණ වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට දැන් අර තියෙන මර කෙලෙස් 1000ක් නැති වෙලා පුදුම සැනසෙල්ලක් ඇති වුණාට පස්සේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න ලේසියි. අපි හන්නේ ධානයේ ඇලුනට පස්සේ අර සැපය පදනම් කරගෙන ඊට පස්සේ එතනින් නැවතීමක් එහෙම වෙන්නේ නැද සමහර වෙලාවට ධර්මය දන්නේ නැති කෙනා. ඔව් දන්නේ කලින් නොවිඳපු සැපයක් වෙනකොට මේ සැපේ මේක තමයි නිවන කියලා හිතලා එතනින්ම නවතින්න ඇතලඹුණා. ඒ සාමනක කියන ප්‍රශ්නෙට ගොඩාක් අය ගොදුරු වෙනවා. එහෙමයි. දවල් ලෙඩ සුව කරන අය ඔය ඇති වෙන්නේ ලොකු අමුතු අමුතු গুপ্ত දේවල් ඇති කරන අය මුලින් භාවනා කරපු අය. එහෙමයි. අර ධ්‍යාන මට්ටමට ගිහලා ඉතින් යා එතනින් යා සෑහීමකටපත් වෙලා යා එතනින් එක එක්කිනාට කොහොම හරි මේ උපක්ලේශ කියන ඒවාට අහු වෙනවා. එහෙමයි. ඉතින් උපක්ලේශ වලට අහු වෙලා ඉතින් වෙනම ගමනක් ඊට පස්සේ යනවා. එහෙමයි. ඒ නිසා සම්නතර හොඳ ගුරු ඇසුරක් තියෙනවා නම් ඇත්ත වශයෙන්ම නීවරණ යටපත් කරනවා. අපි සාමාන්‍ය ධ්‍යාන මාර්ගඵල පැත්තකින් තිබ්බත් සාමාන්‍යක නිකල සිතකට අපි හිතමු දැන් කාමරාගය බොහොම අඩුයි නම් ඒවා සම්බන්ධව සිතුවිලි පවත්වනවා අඩුයි නම් ඊළඟට ඔය කියන නීවරණ පිළිබඳව ඇත්තටම කෙනෙකුට එහෙම ලොකු 10ක් නැත්තම් දැන් අධ්‍යාපනයක් ලැබෙන දරුවෙක් කියලා හිතලා බලන්න. ඒ දරුවට තාම හොඳට ඉගෙන ගන්න පුළුවන්. නේද? ඒ පාඩම් කරපු දේවල් හොඳට මතක තියෙනවා. අර දැන් සංඝාරව ධාක්මතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවානේ බුදු පහඟතුන් වහන්සේ මම කාලයක් මේ මන්ත්‍ර ශාස්ත්‍ර පාඩම් කරා. නමුත් දැන් මේ මට මේ ළඟකදී ඉඳලා මේ පාඩම් කරන මන්ත්‍ර ශාස්ත්‍ර අමතක වෙනවා. එහෙනම් ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන්සේ ගහන ශ්‍රමණ බෞද්ධයන් වහන්සේ මේකට හේතුව මොකද්ද? තථාගතයන් වහන්සේ අදාළ හේතුව තමයි ඔබගේ සිත මේ නීවරණයන්ගෙන් යට කරගෙන තියෙන. කාමරාගෙන් වැහිච්ච වෙලාවට පාඩම් කරපු දේවල් අමතක වෙලා යනවා. ව්‍යාපාදයෙන් වැහිච්ච වෙලාවට පාඩම් කරපු සෑහෙන කාලයක් පාඩම් කරපු දේවල් අමතක වෙලා යනවා. ඉතින් මහන්සේ ඒ ලක්ෂණ උපමා දේශනා කරලා තිනවා රතු මොන හරි ඩයි එකක් දාපුවම වතුරකට වතුර බේසමකට මූණ බලන්න බෑනේ මූණ පේන්නේ නෑනේ. එහෙමයි. මේ පැහැදිලි වතුර නම් පේනවා. ඊළඟට වතුර මුට්ටියක් උණු වෙනකොට උතුරන වතුර මුට්ටියට මූණ දාලා බැලුවට මූණක් පේන්නේ අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ වදාारण මේ නීවරණ වලින් කෙනෙකුගේ හිත වැහුණට පස්සේ මේ පාඩම් කරපු දෙයක්වත් මතක තියෙන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ මේ නීවරණ වලින් වෙලා ගත්තට පස්සේ නීවරණ කියන්නේ තනිකරම ආවරණයක් නේ තමයි. ආලෝකයක් තියෙන තැන අඳුරක් නෑ අඳුරක් තියෙන තැන ආලෝකයකුත් නෑ. එතකොට තනිකර දැන් මේකෙන් වහගත්තට පස්සේ මේ සාමාන්‍යයෙන් පොතක් කියවුවට ඒකේ තියෙන දේ ඔළුවට යන්නේ නැත්නම් පාඩම් කරපු දෙයක් ඔළුවට යන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ මේ හරිම අමාරු දෙයක් නේ අපි කොහොම කිව්වත් කටින් කියන්න පුළුවන් කෙනෙකුට අනිත්‍ය දුක්ඛ නාත්ම ගැන. නමුත් මේක අවබෝධයෙන්ම කෙනෙකුට අවබෝධ කරගන්නවා කියන එක ලිහිති වැඩක් නෙවෙයි. එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම අර නීවරණ සහිත හිතකින් මෙනෙහි කරනවා කියන එක ලිහිති වැඩක් නෙවෙයි. ඒ සඳහා ඇත්තටම පූර්ව පින තියෙන සතර පුරුදු කරපුවා දැන් ස්වාමීන් කිව්වා වගේ ධ්‍යාන උපදවන්න නැතු ඕනතරම් දැන් චක්කුපාල ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා ඉතින් උන්වහන්සේලා මේ විපස්සනාවම වඩලා උන්වහන්සේලා සෞඛලසුන්නතා මහා රහත් භාවයට පත් වෙලා තියෙනවා. ඒ අද කාලෙත් අපි වර්තමානයේ ගත්තොත් දැන් බොහෝ භාවනා මධ්‍යස්ථාන වල දැන් බුරුම රටේ වුණා. දැන් මහාසිය භාවනා ක්‍රමය කියලා කියන්නේ දැන් අපි ඔය කඳුබඩ වගේ ස්ථානවල තිබිච්ච භාවනා ක්‍රමය තමයි පිම්බීම හැකිලිම තියෙන තනිකර විපස්සනා. එහෙම. නමුත් සමහර බොහෝ තැන්වල දැන් අර මං කිය බටහිර මොකද බටහිර චිත්තක ස්වභාවයේ ඒකේ සාන්දෘෂ්ටික ඒගොල්ලන්ට ලැබෙන්න ඕන. ඒගොල්ලන්ට එකපාරම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කතා කරොත් ඒගොල්ලෝ එකට ප්‍රවේශ වෙනවා අඩුයි. අඩුයි. ඒ නිසා ওই දෙකම දැන් ඇත්තටම මට හිතෙන්නේ අද කාලේ හැටියට මේ ධ්‍යාන උපදවලා යම්කිසි ධ්‍යාන මට්ටමකට ඇවිල්ලා නීවරණ යටපත් කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න නම් ප්‍රතිඵල වැඩි. එහෙමයි. දැන් දේශනාවෙත් සඳහන් වෙනෝනේ සමාහිතෝ යථා භූතම් පජානාති කියලා. හිත සමාහිත වෙන තරමට ඇත්ත ඇති හැටියෙන් දැක ගන්නට තියෙන ඉඩ අවකාශය වැඩි. දැන් උදාහරණයක් ගත්තොත් ලිදක යටිපතුලේ තියෙන දේවල් ලිඳේ ජලය පිරිසිදුව නිශ්චලව තියෙන තරමට පේනවා. ඒ වතුර කැළතිලා මඩ වෙලා ඇවිසිලා තියෙනකොට ලිඳේ යටිපතුලේ තියෙනව පේන්නේ ඉතින් අර රොන් මඩ යටට සිඳා බහැලා ලින් ජලය බොහොම නිශ්චලව තියෙන වෙලාවට ඉඳේ වැටිලා තියෙන කොළ සබන් කැට බාල්දි මොන මොන හරි අපද්‍රව්‍ය වැටිලා තියෙනවා නම් ඒව මනාලෙස දර්ශනය කරගන්න පුළුවන්. එහෙම දැක්කහම ඒක දැකලා මෙන්න මෙතන මේ දේ තියෙනවා කියලා දැනගෙන ඒ අදාළ අපද්‍රව්‍යයේ ලිමේ ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වාගේ කෙනෙක්ගේ හිත සමාහිත වුණාම ඒකාග්‍රතාවයට පත් කරගත්තාම එයාට පුළුවන්කම තියෙනවා විපස්සනා නෝන පහල කරගෙන ඒ ඒ ක්ලේශයන් හරියට දැනගෙන අඳුනාගෙන හිතින් කෙලෙස් ප්‍රහාණය කරන්න. ඉතින් ඒ ක්‍රමය බොහොම ප්‍රායෝගික ක්‍රමයක්. ඒ සසර පින් කරපු අය සසර හිත වඩපයි භාවිත සීල භාවිත චිත්ත භාවිත පඤ්ඤා කියන தത്വයෙන් පුරුදු කරපු අයට ඉක්මනින්ම විදර්ශනා ඥානය උපදවා ගැනීම හැකියාවක් තියෙන බව අපි මතක තබා ගැනීම වැදගත් වෙනවා. අච්චාමනක් චෝටි අවස්ථාවක් දෙන්න. මොකද මේ ඇත්තම දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පුරුදු කිරීම තුළ ඒ තුළ සමාධියක් ඇත්තම ඇති වෙනවා. එහෙමයි. ඒ සමාධියම ඒකම තමයි කර්මස්ථානය. ඒ තුළම සමාහිත වෙන. හැබැයි ඒක අර අපි පුන පුනා කියන්නේ ඒක ටිකක් අමාරු කාර්යයක්. ඒකට ෂණික සමාධිය කියලා අපි කියනවා. ෂණික සමාධිය කියලා කියනවා. එහෙම ගන්න. එතකොට අපි හන්නේ දැන් තවත් තැනකදී දැන් අපි මේ පංච නීවරණ ධර්ම ගැන කතා කරන නිසා මේ මම පොඩ්ඩක් කරුණු හොයනකොට දැක්කා මේ නීවරණ ගැන විස්තර කරන පංචමේ භික්ෂවේ නීවරණ අන්ධ කරන අචක්කු කරන අඥාන කරන පඤ්ඤා නිරෝධ භාගිය විඝාත පක්ඛය අනිබ්බාන සංවත්තනිකා කියලා වචන කීපයක් හඳුරන අන්ධ කරන අන්ධකාරය ඇති කරන, මෝහාන්ධකාරය ඇති කරවන්න ප්‍රධාන හේතුවක් පංචනීය වල. අචක්කු කරනවා. ඇහෙන් කරන්නේ නිකන් පේන එකනේ. නොපෙනෙන නොවන නැති පෙනුම නැති කරලා දානවා. අඥාන කරන අඥාන භාවය ඇති කරනවා. අපි හන මොක මොකේද මේ පෙනුම නැතික? කුමක් පිළිබඳව පෙනුමද නැති කරන්නේ? කුමක් පිළිබඳ දැනුමද නැති කරන්නේ? කුමක් පිළිබඳ ප්‍රඥාවද නැති කරන්නේ? මේ නිවර්ණවලින්. ස්වාමීන් වහන්සේ ඇත්තටම යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් දැකීම නෙවෙයි මේ නිවර්ණ වලින් සිද්ධ කරන්න වෙනත් අර අපි ප්‍රපංච කියලා කියන්නේ. එහෙමයි. ඒකේ වෙනත් ස්වභාවකින් ඇත්තරම දැන් මේ නිවර්ණ වලට කෙනෙක් යට වුණාම ඒ කෙලෙස් වලට දැන් ඇත්තට මේක තමයි ස්වභාවය. ඒ කියන්නේ යථාර්ථය. ඒ පංච මේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය සම්පූර්ණයෙන්ම වහලා දානවා. ඉතින් එතකොට වෙනත්ම විදිහකට මේ ආත්ම වශයෙන් මම හැටියට ඊළඟට මගේ හැටියට නිත්‍ය හැටියට සුඛ හැටියට මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ නිවර්ණ වලට යටවිච්ච කෙනා අර මමායනෙන් පුදුම සක්කාය දිට්ඨියකින් තමයි කටයුතු කරන්නේ. ඉතින් අර නියම ස්වභාවයේ ධර්මයේ කොච්චර දැන් අපි හිතමු ධර්මත් ශ්‍රවණය කරලා ධර්මයේ ඉගෙනගෙන මේක යථා ස්වභාවය දැනගත්තත් නිවර්ණ වලට යටප අහුවෙච්ච වෙලාවට එයා කටයුතු කරන්නේ ඒකේ හාත්පසින්ම වෙනස් වෙනස්. අපි හන්නේ අර මම මෙතෙන්ද පාවිච්චි කරොත් හරියට මේ අර සංඥා විපල්ලාස කියන වචනේ පාවිච්චි කරොත් සංඥා විපල්ලාසය කියන්නේ හඳුනා ගැනීම විකෘති හඳුනා ගැනීම අපි හන්නේ. ඒ කියන්නේ අනිත්‍ය නිට්ඨ සංඥේ අනිත්‍ය දේ නිට්ඨ විදියට හිතනවා දුක්ඛේ සුඛ සංඥේ දුක් සහිත දේ සැපයි කියලා හිතනවා අනත්ත්‍ය අත් සංඥේ තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා එහෙම හිතේමම අන්ධ භාවයක් කියන හැදිලිම සානස් දැන් ඉතින් මේකේ දැන් අපිට දැන් අපි අපි මේ වපසරේ හිතුවොත් අපිට දැන් ධර්මය ලැබිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙලා අපි ගිහි පැවිදි අපි හැමදෙනාම දැන් මේ වාස්තරවණේ කරන බොහෝ දෙනා පවා. එතකොට දැන් අපි මේ වපසරේ තුළ වුණත් ස්වාමීන් වහන්සේ මෙච්චර ධර්මයේ දැනගෙන වුණත් මේ නීවරණ වලට යටපත් අහුවෙච්ච වෙලාවට සම්පූර්ණ ආත්පසින්ම වෙනස් ආකාරයකට තමයි අපි දකින්නේ. එහෙම. එතකොට ඒ වෙලාවටත් වෙන්න තියෙන සෑම විපත්තියක්ම අපට වෙලා ඉවරයි. එහෙම. ඒ නිසා මේ නිවරණ කියන දේවල් ඔය සාමාන්‍යයෙන් විශේෂණ නාම කීපයකින් හැඳින්නවා. ඉතින් ඇත්තට මේ සියලුම විපත්ති කර දේවල් අර දැන් විපත්ති කර දේවල් වලින් පුද්ගලයා විනාශයටම බිඳුවටම ඇදලා දාන දේවල් තමයි අතර නිවරණ කියලා කියන්නේ. එහෙම. අපෙන් දැන් කෙනෙක් මේ පංච නීවරණ ධර්මවලට වලට හසු වෙන්නේ කොයි වෙලාවටද අපි හඳුරන්නේ. ඔව්. දැන් ඒක සම්බන්ධ දැන් මෙහෙමයි. පංච නීවරණ වලට අහු වෙන්නේ දැන් මේ නීවරණ එකින් එකට වෙනස්. අපි ගත්තොත් කාමච්ඡන්දේ ගත්තොත් එහෙම. කාමච්ඡන්දේ ප්‍රිය අරමුණු. එහෙම. දැන් ප්‍රම රාගය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් කාමය කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ටිකේ අපි කැමැති පැත්තනේ. එහෙම. එතකොට මේ ප්‍රියමනාප දේවල් ලැබෙනකොට අයෝනිසෝ මනසිකාරය. සරලෝකයේ මේ අරමුණු පරිහරණය කරන වෙලාවට අරමුණු පරිහරණය කරන වෙලාවට. හැබැයි ඒක නොමගින් වෙනෙහි කරන අරමුණුත් ලැබෙනවා. ඒ වගේම අර ධර්මයක් සද්ධර්ම ශ්‍රවණයක් නුවණින් මෙනෙහි කිරීමක් නැති නිසා එයා අනිවාර්යෙන් මේක අනුවණින් මෙනෙහි කරනවා. එහෙනම් නුවණින් මෙනෙහි කරන නැත්නම් මේ අරමුණ නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අරමුණු සියලු අරමුණු හමුවේ අරමුණු පරිහරණය කරාට පංච නීවර ධර්ම ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. එහෙමනම් දැන් අපිට තාගල ධර්මයේ ඇත්තටම දැන් මේ මේ ඉන්ද්‍රියන් නරා මේ ප්‍රශ්නේ වෙනවා කියලා ඉන්ද්‍රියන් වහන්න කියලා කියන්නේ මක් නැහැ නේ. එහෙමයි. ඒත් එහෙමනම් තථාගතයන් වහන්සේ ඉන්ද්‍රියන් පරිහරණය කරන අවස්ථාවේ නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් ඇත්තට මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඒක ඉතින් සද්ධර්ම ශ්‍රවණයක් මේ නුවණින් මෙනෙහි කිරීමත් පුරුදු කරලා තියෙන්න ඕනේ. සිහිය දියුණු කරලා තියෙන්න ඕනේ. අපි හැම තව චුට්ටක් විග්‍රහ කරගමු. ඉන්ද්‍රිය පරිහරණය දැන් අපි ඉදිරියේදී කාමච්ඡන්දය පිළිබඳව විග්‍රහාත්මකව සාකච්ඡා කරන ගමනේ නිකන් දල වශයෙන් අපි අදහසක් ගත්තොත් අහන්නේ හඳුරන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රයන්ට පංචකාම සම්පත් ගෝචර වෙනකොට කොහොමද කාමච්ඡන්දය වගේ ක්ලේශයක් ඇති වෙන්නේ? එහෙම ඇති වෙනවා නම් මොකද්ද කරන්න ඕනේ ඒක? නවත්ත ගන්න. ඇත්තටම සාමාන්‍යයෙන් දැන් අර තියනවන විග්‍රහයක් පංචසෝ කාමගුණේසු අදිමත්ත රාග සංකාතෝ කාමෝ ඒව චන්දනක් වෙන චන්දෝචාති කාමච්ඡන්දෝ. එතකොට මේ කාමය කියලා කියන්නේ මේ පස්කම් බැඳීම. කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේවා කෙරෙහි අධික බැඳීම. අපි යන එතනදීම තවත් දැන ලක්ෂණ දේ නෙවෙයිද කාමයේ කියලා කියන්නේ දැන් හරීම ලක්ෂණට තියෙනවා නම් මේ ආසාව ඇති වෙන විදිහට තියෙනවා නම් මේ දැන් අර නේතේ කාමයානි චිත්‍රානි ලෝකේ කියලා සඳහන් වීමක් තියෙනවා. සමහරව හිතාගෙන ඉන්නවා මේ හැඩට තියෙනවා නම් ලස්සන ආකර්ෂණීය නම් අන්න එතන කාමයක් එහෙනම් ඒක බලන්න හොඳ නැහැ කියන අර්ථය. සමහරවිට ඒක තමයි. දැන් මේ කාමයේ ස්වභාවය දැන් අපි ඒක එතනින් ඉඳලා આવොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් කාමයේ ස්වභාවය විඩාකාරයි. එහෙම. විඩාකාරයි කියලා කියන්නේ දැන් දැන් අපි මේ කාමය ගැන කතා කරනකොට සමහරවිට දැන් ස්වාමීන් වහන්සේ මේ ඉස්සර සාකච්ඡාවකදීත් ඒක ඉස්මතු කළා. සමහර කෙනෙක් මේ ඕලාරික කාමය ගැනම හිතන්නේ. එහෙනම් නමුත් බුද්ධ ප්‍රතිමාවක් ලස්සන බුද්ධ ප්‍රතිමාවක් දැකලා ඒකට බැඳීමක් ඇති වුණා. ඒක කාමයේ තමයි. දැන් මේ මේ චීවරයට අපි කියන හරිහත් දජය කියලා. දැන් මේ විසුන් වහන්සේ නමකට මේ චීවරයට යම් කිසි දලියමක් ඇතුනේ ඒකත් කාමයේ තමයි. අපි හන්නේ හොඳ හොඳ තැනකට ආවේ. දැන් සමහර අය ලස්සන අපි හිතමු ගෑනු රූපයක් හරි පිරිමි රූපයක් හරි දැකලා එයාගේ හිතේ කාමරාගය කාමච්ඡන්දයක් ඇති වෙනවා. එතකොට එයා ඒක නවත්ත ගන්න බුද්ධ රූපයක් දිහා බලනවා කියන්නේ. එතකොටත් හිත දියුණු කරපු නැති එක්කෙනාට ඒ තුලිනුත් කාමරාගය ඇති වෙන්න පුළුවන් ද අපේ හඳුරන. නෑ එතනදී ස්වාමීන් වහන්සේ දැන් අපි එතනදී අර තියෙන ඕලාරික තත්ත්වෙ රාගයෙන් බැලුවොත් බුදු රූපෙ දිහා බලන්න ඕක ඒක තමයි එතනදී හැබැයි අර අතන අපි මේක තියෙන මේ විනාශය දැන් අපි හිතමු ඒ වගේ විසභාගාරමුණකින් ගැලවෙන්න යායකින් අර අයින් වෙන්න බුද්ධ රූපයක් දිහා බලලා ලොකු සැනසෙල්ලක් ඇති කරගන්න එක වටිනා දෙයක්. නමුත් රාගය මම අහන්නේ ඒක නෙවෙයි. අනිවාර්යයෙන්ම බුද්ධ රූපය දිහා බැලීම තුළ ශ්‍රද්ධාව ගොඩනගා ගන්න පුළුවන් අපේ හඳුනන. ඒකේ කිසිදු තර්කයක් නැහැ. නමුත් බලන දෘෂ්ටිය අනුව මේ මිනිස්සෙට මේ මොහොතේදී රාගය ඇති කරගන්න හැකියාව. ඒකයි මම කියන්නේ බුද්ධ ප්‍රතිමාවක් ඥානෙ හරියම ලස්සනයි පුදුම හිතෙනවා. ඒ විදිහ දැන් අපිට බෝධින් වහන්සේ තමයි අම්මෝයි බෝධි ගාවට ගියාම හරිය ලස්සනයි දෙමින්තු කියනවනේ එහෙම. එන්න හිතෙන්නේ නැහැ. එතන එතන ශ්‍රද්ධාවට වඩා සානද මේක හරියම ශ්‍රද්ධාමි කුසලයයි මේ රාගය බොහොම ළඟින් යන අපහන ඒවට නේද කියන්නේ ගලව ගන්න ගිහිල්ලා අලව ගන්නවා කියලා. පැහැදිලිව. මේ එක තැනකින් හිත මුදව ගන්න කියලා තව තැනක තව තැනක අලව ගන්න. ඒක තමයි පුතත්ජන ස්වභාවය. එහෙමයි. එතකොට මේ දැන් සාමාන්‍ය දැන් සම්බන්ධයව දැන් මේ අර ලක්ෂණ රූප ඇත්තට මෙතනදී අර නේති කාමා යානි චිත්‍රානි ලෝකයෙන් දැත්තරම ලෝකේ විසිතුරු දේවල් තියෙනවා. දැන් මම එකයි කියන්නේ දැන් අපි මේ කාමය ගැන කිව්වොත් ගිහියාට තියෙන එක කාමයක්. අපි හිතමු පැවිද්දාට තව කාමයක්. ඊළඟට අපි හිතමු අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ තව කාමයක්. ගාමාන්තර සේනාසනවල තව කාමයක්. ඒත් ඔය විදිහට සාමාන්‍යයෙන් මේ කාමයේ විවිධත්වය තියෙනවා. ඒ හැමෝම මෙහෙම කියන්නේ ඔක්කොටම එක කාමයෙන් විඳින්න කියලා කෙනෙකුට හරවලා. එකම කාමයේ නෙවෙයි. ඒක තමයි දැන් ස්වභාවික දැන් පංචකාමයේ ගත්තහම එකම දැන් මේ කාමයේ ඒක හිතා ගන්න බෑ දැන් කෙනෙක් ප්‍රිය කරන දෙයකට තව කෙනෙක් අප්‍රියයි. එහෙම. දැන් තව දැන් ඒ කියන්නේ ගිහියෙක් කැමති රූපයට පැවිද්දෙක් කැමති නොවෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් බික්ෂුවක් ඉන්නවා බොහොම තමන්ගේ පාත්‍රය හොඳ හැඩයට තියෙනවා. දැන් අපි ඒ වගේ අත්දැකීම් තියෙනවානේ. එහෙම. ඒක දැන් මේ පාත්‍රයට දැන් මේ බික්ෂුව අපෝ මම මේක මේ අවුරුදු 52ක් මේ පාත්‍රේ මේක මගේ පණ වගේ කියනවා. එතනම කාමයට කාමයට අහු වෙලා. ඒකෝට දැන් ওই පාත්‍රයට කවදාවත් සම්හන්ත ගිහි පින්න කෙනෙකුට ඒකට ආසාවක් ඇති වෙන්නේ නැහැ නේද? දැන් ගිහි ඇඳුමක් දැක්කහම ගිහි කෙනෙක් පරිහරණය කරන දෙයක් දැක්කහම පැවිද්දෙකුට එහෙම කාමයක් ඇති වෙන්නේ යාට ඒක ඇති දෙයක් නැහැ. සමහර අවස්ථා තියෙනවා නේද අපට? ඔය එහෙම තියෙන්න පුළුවන්. ආසාව ඇති වෙලා ගිහිල්ලා ගිහි ඇඳුමේම යන අය තියෙනවා. වැඩියෙන් දින්න කෙනෙකුට නම් ආ මේ ඇඳුම හොඳයි කියලා හිතෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන්. එහෙමයි. සාමාන්‍යයෙන් මෙයම තනම මතු කරනවා. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් ඇත්තටම දැන් එක එක දැන් අපි ගිහි සමාජයේ නැත්තම් ගත්තාම උනත් අපි තරුණ සමාජය ගත්තාම දැන් බලන්න මේ ආශාවන්ගේ හරිම විවිධත්වයක් එක විදිහ නෙවෙයි. දැන් කෙනෙක් අපි වාහනයක් ගත්තත් දැන් ඒ තරුණ කොටස් වෙන මම අර අහවල් වාහනයට වර්ගයට කැමති. තව තන අපෝ මම නම් කැමතිම නෑ මං අනිත් මොකක් හරි වෙන වර්ගයක්. එහෙම. එතකොට බලන්න තමයි සංකල්පයක් තමයි මේ මේ හිතේ පහළ වෙන සංකප්ප රාගෝ කියන්නේ ඒකයි. එහෙම. ඒතර ඒ අනුව සම්මත එකම රාගේ නෙමෙයි. දැන් අර රාගේ විවිධත්වයේ ගත්තාම උනත් දැන් බලන්නකො අර ඔය කාමයේ විවිධත්වය ගත්තාම එතන අපි අර රාගයේ විවිධත්වයට වැඩි වස්තු ওই විවිධත්වය නෙවෙයිද එන්නේ ඔව් වස්තුවේ විවිධත්වය මුල් කරගෙන රාගය වෙනස් රාගය වෙනස් වෙනවා දැන් අපි දැන් හිතුවොත් දැන් දැන් බලන්න සනස අපි මේ පංචකාමයේ ගන්නකො දැන් පංචකාමයේ ගත්තාම පංචකාමයේ ද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. දැන් ඔය පහෙන් සමහර අය හරි කැමති රූප දකින්න. එහෙනම් එහෙමයි ඉන්නවනේ හරීම කැමති දකින්න. දැන් සමහරු මොන හරි මුදල් ටිකක් එකතු කරන් දැන් සමහරුන්ගේ දැන් මේ කාලේ නම් ඔය කොරෝනා ඉඳ යන කොහේ හරි ඉතින් මේ රටක යනවා බලන්න තමයි පුදුම කැමැත්තක් තියෙන්නේ. එහෙම. ඒක ඉතින් අපි වරදක් කියලා සමහරු අපි හඳුරන්නේ හරි ආසයි සත්තු බලන්න යන සත්තු බලන්න. සෆාරි යන්න යාලා හරි කුමන හරි විල්පත්තු හරි ගිහිල්ලා මේ පැය ගානක් තිස්සේ රැකගෙන ඉඳලා ඔන්න මේ ලෙපඩ් කෙනෙක් දැක්කා දිවියෙක් දැක්කා කියලා නිවන් දැක්කා වගේ සතුටෙන් ඇවිල්ලා කියනවා කියලා ඒක තමයි අපේ යාගේ කැලත්ත. එහෙමයි. ඒක ඊළඟට දැන් තවත් සමහරුන්ට ඒක එච්චර දෙයක් නෙවෙයි. තව සමහරුන් හරි කැමති මොනවා හරි අහගෙන ඉන්න කණේ ගහගෙන දැන් තරුණ ළමයි ඉන්නේ මොනවා වුණත් දන්නේ නැහැ ඒක ගහගෙන මෙන්න මොකද එයාගේ කැමැත්ත තියෙන්නේ අහන්න. එහෙමයි. ඊළඟට ස්වාමීන් දැන් අපි ගත්තාම දැන් සම සමහරුටින් ආග්‍රහණය කරන්න ඔය සුවඳ විලවුන් වලට සමහරු දැන් මේ අපි විසුමහන්සලා ගත්තාම වුණත් අපි මේක වෘත්තව කතා කරන්න ඕනද මම කියන්නේ දැන් සමහර ස්වාමීන් වහන්සලා බොහොම සිල්වත් දෙනවා නමුත් හොඳම හඳුන් කూరు වර්ග තෝරනවා එහෙනම් මේ මං අහවල හඳුන් කూరు දැන් ඒ දායකයන්ටත් තියෙන මට ඒක නැතුව නම් එපා මේ හඳුන් කూరుම ගේන්නේ මේ හඳුන් කూరుම ගේන්නේ කියලා නමුත් එතන අපි වැඩුවොත් ගිහි පැවිදි ભેදයක් නැහැ සමහර වෙලාවට දැන් අපි ඒ විදිහට. දැන් සමහරු ආග්‍රහණ වලට සුවඳ වලට ඒ විදිහට කැමතියි. එහෙම. ඊළඟට සාමාන්‍ය තව සමහර අය දැන් බලන්නේ දැන් රසයට. දැන් සමහරු හරිය කැමති සමහර කෑම වලට සමහරු කැමති නැහැ කෑම වලට. එහෙමයි. ඒතර බලන්න මේ විවිධත්වය. ඊළඟට පහත වුණත් එහෙමයි. දැන් දූරියන් වගේ වට. ඔව්. සමහරු කැමති සමහරු අකමැති. සමහරු කියන්නේ අපෝ මට දූරියන් සුවඳ ආවොත් එහෙම ඊට කෑම කන්නවත් බෑ කියනවා. අර බලන්න තව කෙනෙක් හරිම කැමති. ඒක සුවඳක් දැනෙනවා ගොඩක් අයට. ගොඩක් අයට සුවඳක් දැනෙනවා. ඒක ඒකයි සාමාන්‍යයෙන් මේ කාමය කියලා කියන්නේ මෙන්න මේකේ. හැබැයි මේකේ තව දෙයක් අපි දැනගන්න ඕන. මේකෙදි මේ පංචකාමය දැන් සාමාන්‍ය පුතත්ජන කෙනෙකුට මේ පංචකාමයනේ තියෙන්නේ. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් ආ එහෙනම් මට තියෙන එක කාමයක් කියලා. රූප දකින්න කැමති නැත්නම් ආ මට එහෙනම් මේ කාමේ නෑ. මට අහවල් කාමේ නෑ. එහෙම හිතන්න පුළුවන්. එහෙම නෙවෙයි. පුතත්ජනයෙකුට ඔය කියන පංචකාමයේම තියෙනවා. හැබැයි ඕකේ විශේෂත්වය තමයි ඕනම කෙනෙකුගේ සිද්ධ මඟ අට කතාවේ සඳහන් වෙනවා. මේ පංචකාමෙන් එක කාමයක් උස්සන්නයි. එහෙම. කියන්නේ කෙනෙක් කැමති සමහරලාට රූප දකින්න. අනිත් අනිත් ඒවා සාමාන්‍යම. එහෙම. ඒ කියන්නේ ඔය පහෙන් එකක් උස්සන්නයි. අනිත් ඒවා සාමාන්‍ය විදිහට ඒකාන්තෙත් තියෙනවා. අපි හන්නේ දැන් කාම රාග, කාම වස්තුන් නිසා රාගය ඇතිවෙනවා කියන්නේ කාම පටිඝ කියලා වචනයක් නැතත් ඒක ඇති වෙන්න පුළුවන් දහම්තරනේ. ඔව් ඇති වෙන්න පුළුවන් සංඥාන්ත. ඒ කියන්නේ අකමැති දේවල් අසව අකමැති දේවල්. ඒ කියන්නේ කාම වස්තු කියලා කිව්වම අපි ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා. ඒවට කැමැති එක්කෙනාට කාම රාගය තියෙන්න පුළුවන්. ඒකට අකමැති කෙනාට පටිඝය තියෙන. ඒ කියන්නේ අනිෂ්ට වෙනකොට ඒ කාම වස්තුම තමයි, කාම රූපම තමයි ඒක අනිත් පැත්ත නෙන්නේ අනිත් පැත්ත. අනිත් පැත්ත නේද සාන්නත් කියන වචනේ ගැලපෙනවා කාමපටිග. එතකොට ඒ තුල අපි හන්නේ ව්‍යාපාදයේද තියෙන පංච නීවරණ. නම් සාන්නත් දැන් බලන්න අකමැති රූපයක් ලැබෙනවාම කියලා කියන්නේ ගැටෙන අරමුණක් නෙත් එහෙම. අකමැති ශබ්දයක්. දැන් තමන් කෙනෙක් අහන්න කැමති ශබ්දයක් ඇහෙනකොට එතන ගැටෙනවා. අකමැති ආග්‍රහණක්. ඉතින් පුදුම විදිහට නහය පුරුදු කරගන්නවා මේ ගන්ධ ඉවසන්. එතන ගැටෙනවා. අකමැති රසයක් දිවට දැනෙනකොට අකමැති පහසක් ලැබෙනකොට ඒ කාන්තෙම ගැටෙනවා. ඉතින් ඔය ඇලීමයි ගැටීමයි එකම කාසිය දෙපැත්ත වගේ තමයි සාමාන්‍ය. ඒතකොට බොහොම පැහැදිලි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විචිත්‍ර වූ දේ නෙවෙයි කාමය කියන්නේ ඒ තුල හටගන්න සංකල්ප සංකල්ප පැහැදිලිව දැන් විචිත්‍ර වූ දේම නම් සමහර වෙලාවට හැමෝටම මේ දේ ලස්සනටම පේන්න ඕනේ ඉතින් ලස්සනයි කියලා කෙනෙක් හිතන දේ තව කෙනෙක් කැතයි කියලා හිතන්නේ එයාගේ සිතිවිල්ලට අනුව ස්වභාව සංකල්පයට අනුව. ඒ මුල ඒ සංකල්පය අනුව තමයි ඇලීමයි ගැටීමයි ඇති වෙන්නේ. ඒ තුල කාමච්ඡන්ද ව්‍යාපාද ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන නීවරණ ධර්ම යටපත් කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් නිවන් මාගෙහි ගමන් කිරීමට. අපේ හාන්දරනේ ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ක්ලේශ ධර්මයන් නීවරණ ධර්මයන් යටපත් කිරීම කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඒ පිළිබඳව දල සැලැස්මක් අපි කොහොමද ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරන්නේ අපේ හැඳුරුනේ. ඔව් ඇත්තටම සමනහ දැන් අපි ඊළඟට අපිට තව මම හිතන්නේ ඊළඟ සාකච්ඡාවේදී කාම කාමච්ඡන්දය පිළිබඳව තව කරුණු කතා කරන්න අවස්ථාව ලැබෙයි. විශේෂයෙන්ම කාමච්ඡන්දේ ප්‍රහාණයට දැන් ඇතිවෙන්න ප්‍රධාන හේතුව සුභ වශයෙන් සැලකීමනේ. එහෙමයි. එහෙමනම් අරමුණු අසුභ වශයෙන් සැලකීම නුවණින් අසුබ වශයෙන් සැලකීම තමයි මේ කාමච්ඡන්දේ උපන් කාමච්ඡන්දයක් තව වෙන කාමච්ඡන්දයක් නැති කරගන්න තියෙන එකම ඖෂධය. එහෙම. එහෙම නැතුව මගේ හිතේ තියෙන කාමච්ඡන්දය දුරු වේවා දුරු වේවා කියකේ ප්‍රාර්ථනා කළ පමණින් මේක වෙනවද අපි හඳුනන? ඇත්තටම සාමද ප්‍රාර්ථනා කළා එහෙම දුරු වේවා දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරාට කිසිම දවසක කාමච්ඡන්දේ නැති වෙන්නේ නැහැ. එහෙම. හැබැයි Tamanta යම් කිසි කාම සිතුවිල්ලක් ඇති වුනහම ඒක සිහියෙන් නුවණින් දකිනවා නම් එයාට පුළුවන් ඇත්තට මේ කාම සංකල්පනාවෙන් ගැලවෙන්න. එහෙම. එතකොට කාම අරමුණු හමුවේ කටයුතු කළ යුත්තේ කොහොමද? කාම ඡන්දය ප්‍රහාණය කරන්න. පටිඝය ප්‍රහාණය කරන ව්‍යාපාදේ ප්‍රහාණය කරන ඒ අරමුණු අපි මොන ආකාරයකට දැකිය යුත්තේ කියන කාරණාව. ඒ සඳහා අපි උත්හාන වීරය සම්මා වායාමය භාවිතා කරන්නේ කොහොමද කියන කාරණේ. මේ පංච නීවරණ ධර්මයන් කියලා කියන්නේ උපන් අකුසලයන් වෙන්න පුළුවන්. ඒ උපන් අකුසලයන් ප්‍රහාණය කරගන්න, නූපන් කුසලයන් උපදව ගන්න වගේම උපන් කුසලයන් යම් මට්ටමකට වැඩි දියුණු කර ගැනීම සඳහා අපි කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක අපි ඉදිරියේදී අපේ හාමුදුරන්ගෙන් අසා විමසා දැන ගැනීමට සැදී පැහැදී සිටිනවා මඟ බලා සිටිනවා. ඉතින් එය ලබන සතියේ තමයි උදා වෙන්නේ. එතෙක් රැඳී සිටින හැටියට මතක් කරමු. අදට අපිට ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව සඳහා වෙන් වෙලා තියෙන කාලය අවසන්. ඒ නිසා අපි අද වැඩසටහනින් සමු ගන්නට සූදානම් වෙන්නේ දාන හැම දිනාටම සිත්පත්මින් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් අද අපි වැඩසටහනින් සමු ගන්නවා. ඔබ සමත තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න අවබෝධ කරගන්න.